අරුණ මනතුංග මහත්තයාට අහන්න තියනවද ප්‍රශ්න මොකක්ද තව? මම ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? ඇහෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ දැන් අනිමිත්ත සමාධිය කියලා පටලව ගන්නවා කියලා ඉතිස්සෙලා කියලා කියනවා. තීන මිද්දය තීන මිද්දය සමහරට අර භවාංගයට සිත යොමු වීමක් වෙන්න පුළුවන්. එතකොට ඒක ඉතින් අර තීන මිද්දයම නෙමෙයි. නමුත් ඒක 아무තු මනසේ දියුණුවක් නෙමෙයි. අනිකුත් අරමුණු නැති අවස්ථාවල භවංගයට යොමු වීම. ඒක 아무තු භාවනාවේ දියුණුවක් නෙමෙයි. එතකොට ස්වාමීන් නිදමිද්දේ නෙමෙයි කියන්නේ. එතන දැන් භවාංගයට සිත ගියාම තීන මිද්දේ කියලා කියන්න බෑ ඒක. තීන මිද්දේදී තීන මිද්දේ ඇති වෙන්නේ අපි කියවනේ ලෝභ මූලික සිත්වලයි, ද්වේෂ මූලික සිත්වලයි සසංකාරික සිත්වල තමයි තීන මිද්ද ඇති වෙන්නේ. ඒතර භවාංග සිත් ඇති වෙනකොට ලෝභ මූලික සිතක්වත්, ද්වේෂ මූලික සිතක්වත් එතන නැහැනේ. අසංකාරික සිතක්වත්, සසංකාරික සිතක්වත් කියලා අපිට ගන්න බෑනේ. එතන ඇති වෙන්නේ පෙර භවයේ මිය ගිය තන අරමුණු වෙච්ච කුසල් සිත තමයි අරමුණු කරන්නේ. හැබැයි ඒක භාවනාවේ දියුණුවක් නෙමෙයි. ඒකයි එතන අපි හඳුනගන්නේ. එහෙමයි. මොකද කොහොමත් වෙන බාහිර අරමුණක් නැති වෙනකොට භවාංගයට තමයි සිත යන්නේ. ඒක සිතේ ස්වභාවය. ඉත දැනගන්න ඕනේ මේ සාධනහට එතකොට අර බොහෝ විට භාවනා යෝගී අනිත්‍ය සමාධිය කියන සත්‍යය කියලා හිතන්නේ එතකොට සීන මිද්දේ නිසා ඇති වෙන සත්‍යයක් නෙවෙයි භවාංගයේ හිත වැටීම. මෙහෙමයි තීන මිද්දය නිසා ඇති වෙන තත්වයක් වෙන්නත් පුළුවන්. ඒගොල්ලන්ට තීන මිද්දය නිසා වෙන්න පුළුවන් අර මොකක්වත් අරමුණු සංඥා නැතුව ඔහේ නිකන් උදාසීනව මැටි ගොඩ වගේ ඉන්නේ. ඒකත් වෙන්න පුළුවන්. ඒ තීන මිද්දේ ඉතා සියුම් අවස්ථා. සමහර වෙලාවට ඒක භවංගයට සිත යොමු වීම වෙන්නත් පුළුවන්. ඒක ඉතින් අපිට විනිශ්චය කරන්න පහසු නැහැ. දැන් වෙලාව මදි හින්දා ඔහම වුණත් ඒ දෙකම මේ භාවනාවේ දියුණු අවස්ථා නෙවෙයි. තීන මිද්දේ අවස්ථාවක් නම් ඒක කොහොමත් නීවරණ ධර්මයක්. භවාංගයට යොමු වෙනවා කියන එක නීවරණයක් කියන්නත් බෑ. විශේෂ මනසේ දියුණුවක් කියන්නත් බෑ. වෙන අරමුණක් ගන්නෙ නැති වුනහම කොහොමත් භවාංගයට තමයි සිත යන්නේ. තවත් මට පැහැදිලි කරගන්න අවශ්‍ය භාවයක් තිබ්බා අනිමිත්ත සමාජය කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මේ සාකච්ඡාව යන අතරම අර සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන අනිමිත්ත සූත්‍රය මම බැලුවා. නමුත් ඒකෙදි හරියටම හිතාගන්න බැහැ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අපි ඒක වෙනස් සාකච්ඡා කරමු. නිබයි එතකොට ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා කියපු කතාවක් ඒ කියන්නේ නිින්දට යන්න පෙර මේ භාවනාවක් කරන එක බොහොම හොඳයි කියන එක වගේ දෙයක්. දැන් මේ න්‍යිරෝ සයන්ස් වල හොයාගෙන තිනවා ඒ ලින්ක් එක මම දැම්මා අපේ පිරිසට YouTube එකටත් දැම්මා Facebook එකේ තියෙන එක ඒකෙන් විනාඩි 4කට 7කට ඉස්සෙල්ලා ඒ විදිහේ සත්‍යයක් මනසේ ඇති වුනහම අර REM sleep කියන එකයි ඒ වගේම පහුදා දින මානසික තත්ත්වයට ඒක ගොඩාක් බලපානවා කියලා කියනවා මම ඒක ලින්ක් එක දැම්මා Zoom group එකකට දැම්මා එතකොට මේ YouTube එකකට දැම්මා හොඳයි ස්වාමීන් වහන්සේ නවතිනවා පෙරවන් කරා